නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසෝ බොද්ධං වේසු ඉද බික්කවේ භික්ඛු සන්තං වා අද්ධත්තං සනාදි සම්බොද්ධංගං අත්තිමේ අච්ඡත්තං සමාධි සම්බොද්ධං හෝති පජානාති අසන්තං වා අච්ඡත්තං සමාධි සම්බොද්ධංගං නත්තිමේ අච්ඡත්තං සමාධි සම්බොද්ධං හෝති පජානාති අනුපන්නස්ස වා සමාධි සම්බොජ්ජංගස්ස උප්පා ආදි සම්බොජ්ජංගේ කියන නිවසටයි මේක ආලෝකේ බොහෝමත්ම වැදගත් වාගේම විවිධ මති මතාන්තර හේතු වෙච්ච මේක මේ අත්‍යවශ්‍ය කොටස් විතර අලුත් වෙන්න ඕනේ. අටක්තාව ලක් වෙන්න ඕනේ. විතර විචක්ෂණ ඥාන වලට ලක් වෙන්න ඕනේ ලක් වෙනවා. එතකොට මේ ධර්මයේ වෙනුවෙන් පූජා කරපු ජීවිත ඇත්තා වූ ඒතම හිත නමුනා වූ ඇත්තන්ට තම තමන්ගේ ඒ සතිය ඒ ඒ සමාධිය පහළ වෙනකොට ඇති වෙන හැටි ලියා තබා ගන්න ධර්ම සාකච්ඡාවකට ඉදිරිපත් කර ගන්නට නොපැකිලන ගතියක් තියෙනවා. ඒ මොකද මේ සතියක් සමාධියක් කියන දෙකම බොහෝම සජීවී ධර්ම දෙකක්. වෙන විදිහට කියනවා නම් ජීවිතයක් සාක්‍රියව සජීවීව වෙනස් කිරීමකට ලක් කරන ධර්ම දෙකක්. ඒ ධර්ම දෙක විවිධ ජීවිත ගැටලු සහිතව ධර්ම මාර්ගයේට දෙලෙන්නා වූ අත්තන්ට විවිධාකාරයෙන් පේනවා. විවිධ ආකාරයෙන් බලන. ආන්තරික ලක්ෂණ ඇති. තාම අපි බොද්ධංග පාරවය සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ ගැනීම බොද්ධංග පාරවයට ගත්තහම සබොජ්ජංග ධර්ම පටන් ගන්න සතියෙන් බව දැන් අපි අහලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා ඒ තැන් පටන් ධම්ම විචය වීරිය පීති පස්සද්ධි පසු කරගෙන දැන් අතවැ ඒ අනුව අද ඉදිරිපත් කරගන්න මේ මාතෘකාව මේ විදිහට සති සමාධි සම්බොධ්ධංගය ගත්තාම ඉතින් ආසන්න කාරණාවකින් බොද්ධංග ධර්මරුව ධර්මානුමය සාකච්ඡා කරනකොට ඉදිරිපත් කරනකොට වටහා ගන්නකොට පස්සද්ධිය තමයි ආසන්නම කාරණාව. නමුත් බුද්ධ දේශනාව සඳහන් වෙන අනිකුත් සූත්‍ර ධර්මවල ප්‍රමෝද පීති පස්සද්ධි සුඛ සමාධි කියලා මේ බොද්ධංග වල පේන පීති පස්සද්ධි සමාධි කියන අවස්ථා තුන මැදට තව අතුරු අවස්ථා දෙකක් ඉක්තු කරලා ප්‍රීතියට මුලින් ප්‍රමෝදය නැත්නම් තරුණ ප්‍රීතිය තමයි ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතියෙන් ප්‍රීතිය හටගන්න. ඊගාවට වජ්ජංග ධර්මයක් වෙන පස්සද්ධිය ප්‍රීතිය නිසා හටගෙන ඒ පස්සද්ධියෙන් සුඛය පහළ වෙනවා. පස්සද්ධ චිත්තෝ සුඛිතෝ ඊට පස්සේ සුඛිනෝ චිත්තං සමාධිය ඒ සුඛය අනුව තමයි සමාධිය පහළ වෙන නිසා සමාධියට පෙර ආතුව තියෙන බොහෝමත්ම මිහිරි. බොහෝමත්ම සිත් ගන්නාසුළු ඇහෙනකොට පවා හිත පිනායන ධර්ම කොටසක්. ඉතින් මේ නිසා පේනවා මේ සමාධිය හොඳ ප්‍රයත්නයක හොඳ පෙළගැස්මක පසු ප්‍රතිඵලයක්. ඒ මූලික ඒ ලක්ෂණ මූලික ඒ ප්‍රමෝද ලකුණු ප්‍රීති ලකුණු පස්සද්දේ ලකුණු සුඛ ලකුණු පහළ නොවි ප්‍රාර්ථනා කළ පමණින් ප්‍රීති මේ සමාධිය පහළ වෙන්න බෑ ඒ නිසා අපි මේ යන ගමන දුක්ඛ සත්‍ය සොයා යන ගමනක් විපස්සනා යෝගාවචරය හදනන් දුක්ඛ ප්‍රතිපදාව කියලා මේකට සඳහන් කරනවා ඒ தත්ත්ව යටතේදී මේ සමාධිය හමු වීම කියලා කියන්නේ අර අවසානයේ දකින්න හම් වෙනේ සාන්ත සුඛයේ යම් කිසි විදියක පෙරවිතක් වාගේ. ඒ නිසා සමාධිය හමු වෙන්න කලින් යෝගාවචරය කයින් සිතින් ඒ ප්‍රමෝද භාව ප්‍රීති පස්සනක් ප්‍රීති ඒ වාගේම පස්සද්ධිය සංහිඳියාවක් ඊගාවට ඒක කාය චිත්ත වශයෙන් ලැබෙනවා ඊගාවට සුඛයක් අත්විඳිනවා ඒක හරිය සුවපත් වෙච්ච භාවයක් තියෙනවා. කයෙන් සිටින් බොහෝම සුවපත් මේ එන සමාධියට සූදානම් බවක් ඇති වෙනවා. මේ නිසා මේ ඉස්තර ඉස්තර සඳහන් වෙන চৈতසික ධර්ම පස්සෙන් පස්සෙන් සඳහන් වෙන මේ සමාධි වගේ ධර්ම වලට පෙරමඟ සකස් කරලා දෙනවා. ඒ නිසා ඒ අත්දකින්න යෝගාවචරයාට මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල ඉගෙන ගැනීම ප්‍රතිපදාවක් තහවුරු කර ගැනීමට අඛණ්ඩව නැවත නැවත භාවනාවක් කිරීමෙන් තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා හිත හදාගන්න ලොකු ධෛර්යයක් වෙනවා. එහෙම නැත්නම් සමාධිය නැන්නේ, සමාධිය ඇවිල්ලා නැන්නේ, නැතිවට හේතු මට ප්‍රීතිම සුඛය නැහැ, පස්සද්ධිය නැහැ, ප්‍රීතිය නැහැ, ඊට කලින් තියෙන්න ඕන ප්‍රමෝදය නැහැ, ඊට කලින් තියෙන්න ඕන ධම්ම විචේ නැහැ, ඊට කලින් තියෙන්න ඕන සතිය නැහැ. ඉනේක ඒහිපාසික ධර්ම විනයක විශේෂ ලක්ෂණයක්. සත්‍යතාවක් කීපයක මම ආසාවෙන් කියුවා මේ විවිධාකාර ආගම් දර්ශනවල තියෙන මූලික කොටස් ඒ වගේ පුදුමාකාර විදිහට මේ ඔක්කොම යට කරලා තියෙන්නේ ඇදහිල්ලට. මාව අදහන්න. මම ඇදහැව්වේ නැත්නම් ඒ කාන්තේම සදාතනික අපායට තීන්දු වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ කෝපයට ලක් වෙනවා. නෞකාර දෙයනාන්ති. යම් ආකාරයකට මරණ මොහොතේ හරි අදහුවොත් ඒ කාන්තේම ඒ කරපු සවපව ඔක්කොම හොදනවා මට කරන්න බැරි දෙයක් නෑ. ඒ කාන්ත සදාතනික ස්වර්ගයට දිවි ලෝකයට පවුනනවා කියලා මේ ධර්ම කොටාද පිළිබඳව එකිනෙකට ගලපා දක්වන සමුප්පාද පටිච්චසමුප්පාද ක්‍රමයක් හෝ හේතුඵල ධර්මයක් නෙමෙයි පෙන්වන්නේ මේ හුදු ඇදහිල්ල පමණයි. ඉතින් අපිත් සතියට කලින් සතිය ඇති කරන්න කලින් ඇදහිල්ලක් ගන්නවා. ඒ ආදී රතනත්නේ කෙරෙහි ඇදහිල්ලකින් තමයි පටන් අරගන්නේ. නමුත් මේ බොද්ධංග ධර්ම කියන මාර්ගමට විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සන කොටස දෙනකොට ඒකේ ලොකු ධර්මමය භාණ්ඩාගාරයක් සහිත යෝගාවචරයක. ඒ යෝගාවචරය යම් තැනක තමන්ගේ සතිය හෝ සමාධිය හෝ වෙනයම් ධර්මතාවයක අඩුපාඩුවක් වුණොත් ඒකට කිපිලා නුරුස්නා ගති පහල කරගෙන සලුවක සාදාල නැගිටින්න යන්නේ. හොඳට සලකා බලනවා පිටිපස්සට හැරිලා කොහොමද මොකද්ද මේ ධර්මයට පෙර ආතුව පහළ වී යුතු ධර්මයේ ඒක පිළිබඳව පෙර ලක්ෂණ මට පහළ වුණාද ඊට කලින් පහළ වී යුතු ධර්මයේ මොකද්ද කියලා අර පිටිපස්සෙන් පිටිපස්සට සලකා බැලීම ලොකුම ලොකු ඒ සමාධිය නැති වෙච්චාම තමයි ඔය ගොඩක් භාවනා ජීවිතවල පැවිදි ජීවිතවල උපස්ථාන කාලවල හිතේ ආරවුල් පැන නැගින්නේ. කයේ ආරවුල් පැන නැගින්නේ. සම්මාකාරයකට සමාධිය තියෙනවනම් ඊට කලින් සුඛය පහළ වෙලා ඊට කලින් පස්සද්ධිය පහළ වෙලා ඊටත් කලින් ප්‍රීතිය පහළ වෙලා ඊටත් කලින් ප්‍රමෝදය පහළ වෙලා ඊටත් කලින් ධම්මවිචේ පහළ වෙලා මේ කයේ සිටේ තියෙන සෑම දුෂ්කරතාවයක්ම අර ධර්මතාවලින් පෙරිලා එනකොට හැම දෙයක්ම ධර්මානුපස්සනාවමයි අතහරින්න දෙයක් නැහැ කාය චිත්ත ධරතයක් ආවත්, කායේ චිතේ දලලඩු ගතියක්, ගොරෝසු ගතියක්, ලෙඩක් රෝගයක් ආවත්, ඒකත් භාවනාවමයි. ඒකත් සතර සතිපට්ඨාණයෙන් තොර නෑ කියලා. ඒකත් සමාධියට ආහාරයක් කරගන්න පුළුවන් තරමට ප්‍රබල ප්‍රකට සත්‍යයකට පත් වෙනවා. එතකොට නම් ඇත්තටම යෝගාවචරය කියන්න පුළුවන්. ප්‍රමාණ ධර්ම සම්පූර්ණ වෙනවා කියන්න පුළුවන්. පස් කාලයක් ගත වෙනවා කියලා කියන්න පුළුවන්. අපි අපේ ශූන්‍යාකාරයේ සුවසේ බුද්ධ විඳිනවා කියලා කියනවා. ඒ නිසා සමාජය පිළිබඳව අපි ඒ හේතුඵල සම්බන්ධතාව සහිතව ඉගෙන ගැනීම විශේෂයෙන්ම විපස්සනාවට බලයි. මේ සමතේ ගත්තත් ඒ සමතේ සුද්ධ සමතය විපස්සනා සමතය නැත්නම් සුද්ධ සමාධිය සමත සමාධිය කියලා දෙකක් තියෙන බව දැනට ප්‍රතිපාදයි. එයින් සූත්‍ර පිටකයේ වැඩි කොටසක 100ට වැඩි ප්‍රතිශතයක සංග්‍රහ වෙන්නේ මේ සමත සමාධිය ඇති කරගෙන ඊට පස්සේ විපස්සනාට හැරවීම. නමුත් මේ ක්‍රමය දැනට අවුරුදු වෙන විදිහට කියනවා මේ බුද්ධ ජයන්තිය පහළ වෙන්න කලින් ගොඩාක් උත්සාහ කළා තියෙනවා. ඒ උත්සාහය මුගක් අසාර්ථක වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒක හුඟක් වෙලාවට චින්තාමය කොටසකට නතර වෙලා තියෙනවා. භාවනා මේ පැත්තට දියුණු කරගන්න බැරි වෙනවා. යමක් කුමක් හෝ හේතුවක් නිසා. නමුත් පසු කාලීනව ඒ විපස්සනා සමාධියෙන්ම පටන් ගන්නා ක්‍රමය ඇතිවීම නිසා අර සමත සමාධි ක්‍රමයක් පණගන්නේලා විපස්සනා සමාධි ක්‍රමයක් පණගන්නේලා අද යම් ප්‍රබෝධයක් විශේෂයෙන්ම විලෝ වශයෙන් භාව නිවන් දකින්න ඕනේ කියන පිරිසකේ ඇති වෙලා කියනවා. ඒකට ඇත්තටම අපි වඳින්න පුදන්න ඕනේ මේ සමාධියට තමයි. මේ සමාධිය ඇති කරගැනීමේ ක්‍රමය විශේෂණ වුණා අලුත් වුණා අලුතෙන් හඳුන්වා දීමක් සිද්ධ වුණා ඒ නිසා නැවතත් මේ සමාධිය පිළිබඳව අද උදම්මන්න පිරිස් ඊ ලෝකෙත් දකින්නවා පැවිදි ලෝකෙත් දකින්න විපස්සනා ලෝකෙත් දකින්නවා සමත ලෝකෙත් දකින්න ඒ සඳහා මූලිකව හේතු වෙච්ච කාරණාව පිළිබඳවයි තාමත්ම සාලකලිමත්ව හොයලා බලනකොට පේන්න තියෙන්නේ ඒ සමත සමාධිය ගැන පමණක්ම බලාපොරොත්තු තමනවා වෙනුවට මේ විපස්සනා සමාධිය හොඳ විකල්පයක් මේ කාලේ වැඩ ගන්න පුළුවන් එකක් කියලා සලකා බලන්නට හිත දීපු ගතිය මේ බුද්ධ ආගමේ මේ භාවනාවේ මේ සමාධියේ දියුණු වීමට උංගා කෙලිලා තියෙන බව පොත්පත් කියවන කොටත් බුද්ධ චරිත දිහා බලන කොටත් වේ. මේ නිසා ධර්ම යම් යම් විවිධ මූණත් සාසනයට අතුල් වෙනවා කියන්නේ. ඒ මොකද ඒ විපස්සනාව මුල් කරගෙන එහෙම නැත්නම් විපස්සනා සමාධිය මුල් කරගෙන යනවා කියන කතාවේදී අනිවාර්ය ලක්ෂණයක් තියෙනවා මේ ජීවිතේම නිවන් දකින්නවා කියන එකත් එකමයි යන්නේ. විපස්සනා සමාධිය කියන වචනේ මෛත්‍රී මුදු මෛත්‍රී බුදුහාමුදුරලා නිවන් දකින්න කියන කතාවත් එක්ක ගැළපෙන්නේ නැති කතියක් තියෙනවා. ඒක සමහර පිළිගන්න අකමැති වෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. මේක තාමත් පවතින නිරීක්ෂණයක මට්ටමින් යෝජනාවක මට්ටමින්. අපි අපිව භාවනා කළම කිස්තර කරගන්නවා. දෙවෙනි එක තමයි ඒ සමත සමාධියත් විපස්සනා සමාධියත් කියන මේ දෙකේ විපස්සනා සමාධිය මාර්ගයෙන් මේ ධර්ම මාර්ගයේ කුළු ගන්නවා ගන්නට ගියාම පැවිදි උපැවිදි කියලා වෙනසකුත් නැතුව ගිහිල්ලා කියනවා. මේක පැවිද්දන්ට පමණක්ම අරණ්‍යගතව අධිශීල සංඛ්‍යාතව කළ යුත්තක් කියන ඒ අර සීමාව කඩලා ගිහින් කියනවා මේක පැවිද්දන්ට වගේම ගිහියත් අන්න කරන්නේ. එදිනදා ජීවිතේ කටයුතු කරන ගමනොත් කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මතා දෙක නිසා අද බුද්ධාගමේ සම්ප්‍රදාන කූලව හිර වෙලා කොටු වෙලා තිබුණු රටවල් වලින් බැහැරට විහිදිලා තියෙනවා. මේ නිසාම මේ සතිය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් අද මේ ලේඛන ලෝකයේ සාහිත්‍ය ලෝකයේ විශාල ග්‍රන්ථ නිෂ්පාදනය වෙන්න පටන් ගන්න තියෙනවා හුඟා වෙලාවට ඒක සම්ප්‍රදායනුකූලවම නැහැ. මෙලෝ වශයෙන්ම නිවන් දකින්න පුළුවන් දී පැවිදි වෙනසක් නැතුව මේක කරන්න පුළුවන් ආදී වශයෙන් ධර්මතා පැන ගැනීම නිසා යම් ආකාරයකට බුද්ධාගම අයිතියට බාරගත්ත ගුරුකුලයන් වලට තර්ජන ඉල්ල වෙලා තියෙනවා. අපි බුද්ධාගම්කාරයෝ අපි මේක දන්නේ අපේ අයිතිය මේක තියෙන්නේ කියලා යම් කෙනෙක් කියන හිතනක් එයත් නිකම්ම නිකන් එළි වෙලා ආලෝකයට ලක්වීම නිසා නැත්නම් ඉර පායපු නිසා මිලීනව නිලීනව කියාවු හඳ වාගේ තියෙනවා තිබුණාට දිස්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. දිස්නේ තෙද නැතුව ගිහිල්ලා තියෙනවා. මේ හොඳට සලකා බලන්න ඕනේ. තම තමන් භාවනා කරනකොට සලකා බලන්න ඕනේ. මේ සමත සමාධි විපස්සනා සමාධි කියන මේ දෙක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ අවුල තේරුම් ගන්නේ නැතුව අපිටත් අර වංචනික ධර්ම කුහකතාවයන් නැත්තම් ඡටමායාවි ධර්ම නිසා මේ ඇති වෙලා තියෙන තාම ක්ෂණය ධාමත්ම දුර්ලභ ක්ෂණය අපේ පණිවිඩයක් තියෙනවා. ඒක නිසා මේ සමතය ඇති කිරීමේදී සමත සමත ක්‍රමයෙන් ඇති වෙන සමාධිය වේවා විපස්සනා ක්‍රමයෙන් ඇති වෙන සමාධිය වේවා යම් කිසි කෙනෙක් මට මේ ජීවිතයේදීම මේ ධර්ම අත්කර ගන්න ඕනේ කියන අදහස ඇති කරගත්තට ඒක කවදාකවත් නරකක් අහිණියක් ඇති ධර්මතාවයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම තිබිය යුතු ධර්මතාවයක් කියලා කියනවා. ඒක තිබුණයි කියලා පස්සට මතුමත් මේ නිවන් දකින්න බඳ පිළිවෙලට බාධාවක් වෙන්නේ. දෙක මේ සඳහා අයිතිවාසිකමක් නැත්නම් අධිකාරියක් කාටවත් පවත්වන්න බෑ. මේක මෙහෙමමයි අර ඒක අර එහෙමමයි කියලා කිසිම හේත්ම කිසිම ආකාරයක තත්කාරිය පවත්වන්න බෑ වැඩි කොටසක සූත්‍රවල සමත සමාධිය මුල් කරගෙන ගියාට අනන්ත සූත්‍ර හම්බ වෙනවා මේ විපස්සනා සමාධිය මුල් කරගෙන යන. ඒකට හේතු කාරණු මකන්න බෑ. ඒක අර වැඩි ඡන්දයෙන් ගත්තොත් නම් සමත සමාධිය හැමතැනදීම කියවිලා තියෙනවා. නැත්තම් සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් ඒක විපස්සනා සමාධිය වුණොත් භවනා ජීවිතයේ සෙල්ලක්කාරයි. භවනා ජීවිතේ විචිත්‍රයි. භවනා ජීවිතයේ අභියෝග පූර්වකයි. ඒ නිසා අපේ ජීවිතේ වෙතක අපට සිද්ධ වෙනවා අර වාගේ විචිත්‍රතාවලට අභියෝග පූර්වක ධර්ම වලට මුහුණ දෙන්න හිතෙනවා. විතේක අපට අවශ්‍ය වෙනවා ඒ සම්ප්‍රදාන කූල සමත සමාධිය යන මේ දෙකම අපි තියාගන්න ඕනේ. මේ සඳහා අපි පස්සද්ධියෙන් පටන් අරගෙන සුඛයට ගිහිලා සුඛයෙන් සමාධියට යනවා කියන ක්‍රමයට මේ බොජ්ජංග ක්‍රමයට විස්තර කළොත් ඒ සමතයේ මෙතන අතන සමතය කියන වචනේ වැඩිට භාවිත කරන සමාධියේ ඔය අභිධර්ම ක්‍රමයේට එහෙම නැත්නම් අටුවාචාරීන් වහන්සලා ක්‍රමයේට දක්වන අර්ථ නිරූපණය ගැන හිත යෙදුවොත් ඒක සඳහා පෙන්වන්නේ අවික්ෂේප ලක්ෂණය තමයි සත් සමාධිය හැටි. වික්ෂිප්ත නැහැ. හිත නැත්තම් සමාධිය ඇති වෙච්ච හිත සමාධිය ප්‍රමුඛ කරගෙන යන්නේ. ඒක නිසා පාමොක්ඛ ලක්ෂණ කියලා කියනවා. සමාධිමත් හිතේ සමාධි චෛතසිකේ තමයි අනිත් ඔක්කොටම මඟ දක්වන්නේ අප්‍රමුඛතාවයටපත් වෙන නිසා පාමොක්ඛ ලක්ෂණ නැත්තම් අවික්ෂේප ලක්ෂණ අවිසාහාර ලක්ෂණ විෂද මේ විශේෂ විශ්‍රියමක් නැහැ ඔක්කොම වික්ෂිප්ත නැහැ. ඒසා සමාධිගත වෙච්ච හිත කුසල ධර්මයන් කෙරෙහි ඒකාග්‍රතාවය කියලා අර්ථකථනයක් දෙනවා. ඒක අපිට භාවනාවේදී සමත විපස්සනා වේදකින් තොරව අත්දකින්න පුළුවන් එකඟ වෙන්න පුළුවන් අර්ථකථනයක්. වික්ෂිප්ත භාව නැති වෙනවා හිතේ. ඒ වගේම ඒ ධර්ම කොටස් ඒ හිතක තියෙන සමාධිය ඇරිච්චාම අනෙකුත් চৈতසික ධර්ම සම්පින්දන ලක්ෂණ පිටු කර දක්වනවා. එක එකන එක එක පැත්තට දුවන්න දෙන්නේ. ඔක්කොම සමතේකටපත් කරනවා. සම්පින්දන ලක්ෂණ ඒක හරියට අග්ගලා පිටි කුඩු ටිකකට පැණි ටිකක් දාපුවාම ඒ අග්ගලා ගුලි කරන්න පුළුවන්. ඉස්සර කාලේ නිදර්ශනයක් හැදීට කියනවනම් නාන්න ගන්න හුණු නාන්න ගන්න ඒ මැටි જાතිය වතුරේ තෙමලා තෙමලා තමයි ඇඟේ ගහන්නේ. නාන සුණු වලට දාපු වතුර වාගේ ඔක්කොම පිළි කරන ගතියක්, එකතු කරන ගතියක්, ආබන්ධන ලක්ෂණයක් මේ මේ කෘත්‍ය වශයෙන් කියන සමතිය. ඒ වාගේම උපසමය නැත්නම් ඥාණය වැටහෙන කාරණාව. බොහොම සාන්ත බවක් ඇති වෙනවා. හිතේ උපසම ලක්ෂණය. එහෙම නැත්නම් ඥාන පච්චපට්ඨාන අතුලාන්තයක් ගැඹුරක් බොහෝම දුරක් පේන්න පටන් අර ගන්න සමත මේ සමාධි හිතට. අනිකොත් ඔක්කොම තියෙන කරතර කංකරච්චල් ඔක්කොම නතර වෙලා මුළු සභාවම මුළු සමිතියම එකක් ඡන්දයෙන් ඒ යෝජනාව විස්තීර කරනවා. ඒ නිසා සමිතියේ ඉස්සරහට යන්න පුළුවන් ගැතියක් තියෙනවා. සමතේකටපත් වෙන උපසමනයක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි හොඳටම පිරිසිදු වෙච්ච වතුර සහිත විලක අඩියේ තියෙනා වූ සිප්පි කටු එනතම් පුංචි මාළු අර වතුර හරහා ගියයි කියන කිසිම බාධාවක් නැතුව විනිවිද දකින්න ASCII සමතේ ඇති හිතට හොඳට ඇතුළත පේනවා ගැඹුර පේනවා දුර පේනවා ආනේ ගතිය නිසා මේකට කියනවා ඥානය කියලා ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමට හොඳම පිරිසිදු වාතාවරණයක් ඇති කරනවා. සමාහිතෝ යථා භූතං ඥානාති පස්සති කියන බුද්ධ වචනේ අනුවයි මේ පච්චපට්ඨානේ පිළිහිටවල තියෙන්නේ. උපසමනේ ඇති වෙනකොට ඥානෙ පහළ වෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ජීවිතය අපි ගත්තොත් එහෙම අපි හුඟක් වෙලාවට හදිසි තීන්දුව අරගන්නේ කලබල වෙච්චි, තක්කු මුක්කු වෙච්ච අවස්ථාව. කිසිම උපසමයක් නැති, කිසිම ඥානයක් නැති වෙලාවට. අන්න ඒ වෙලාව ගන්න තීන්දුව බොහෝ විට වර්තමාන මොහොතට අනාගතයටත් හානි කරයි. තමන්ටත් අනුන්ටත් හානි කරයි. ඒ නිසා වහා තීන්දු ගැනීම උපේක්ෂාවකින් සලකා බැලීමකින් තුනෝ තීන්දු ගැනීම තමා විසින් තමන්ටම කරන විශාල අයෙනියක්. තම අවස්ථාවක தত্ত্বය හොඳට සමාහිත වෙලා අතුලාන්තයක් ගැඹුරක් පේන වෙලාවට නම් ඒ ගන්න තීන්දු බොහෝ දිනාගේ ප්‍රසාදිත හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන් තමන්ට හිතසුව එළවෙනවා. මේකෙන් ගන්න තියෙන එකක්. ඒ වාගේ හොඳට දේවල් සමාහිත වෙච්චාම තීන්දුවක් ඕනෙත් නැහැ. කවුරුවක්වත් විශේෂ වෙලා නඩුකාර තත්වයකටපත් වෙන්න ඕන මුළු සමිතියටම වැටෙනවා. ඒක නිසා මේ හදිසිය ගන්න තීන්දුව නිසා තමයි මේ සමිති සමාදාන වලත් ඒ වගේම හිතේ চৈতසික ධර්ම අතරත් මේ ලොකු කලබගෑනි කියන්නේ. ඉතින් ඒ නිසා මුළු බුද්ධ ආගමම කැටි කරන ධර්මතාවයක් වශයෙන් පෙන්නනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදා කියලා. මොන්නම දෙයකට හදිස්සියේ තීන්දුවක් ඉල්ලනවනම් කිසිම දෙයකට විරුද්ධ වෙන්න බෑ නිසස. ඒ කලබල කරන කට්ටිය ඕනේ තීන්දුවක් ගත්තා. එක්කද ඒකට විරුද්ධ වෙන්නත් එපා. Taman ඉල්ලන තීන්දුව ඉල්ලේක ඉල්ලන එක වැරදි කියන්නත් එපා. දැන් අවස්ථාවක ඒ හදිසිය කඩිකුලක්කුවේ ඒ තක්කු මුක්කුවේ ගන්න තීන්දුව නිසා ඒ ඇත්තෝ හොඳට මේකෙන් වෙහෙතරපත් වෙච්චාම සමන්ත තීරුම් කරලා දෙන්න දීසි ඇත්තා වූ සජීවී සහක්‍ය අනුවේ මේ කලබලේ ගන්න තීන්දුව කවදාකවත් yaadෙන්නේ නැහැ. හොඳට දේවල් සමාහිත වෙච්චාම තීන්දුව ඕනෙත් නැහැ. මේක යෝග ජීවිතයකට ඉතාමත්ම ගැඹුරින් අවශ්‍ය කරන කාරණාව. ඒක තමයි සාමීච ප්‍රතිපන්න කියන සාමීච ප්‍රතිපදාව කියලා කියන්නේ. කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ සම්ප්‍රදාය පැමිණෙන්නේ මොකද්ද? ඒකට එකඟ වෙයි. මේක මේ සමාජය පිළිබඳව දක්වන පච්චුපට්ඨානයේ බොහොම ආසන්නයි. ඊගාට පදත්තානේ වශයෙන් සමාධිය පෙන්වන්නේ විශේෂතෝ සුඛ පදත්තාන හොඳට කායසිත දෙක සුඛයටපත් වෙන්න ඕනේ. ඒක පදනම් කරගෙන තමයි මේ සමාධියක් පාන්නේ. එදත් ඒ කියන්නේ ගිය සතියේත් අපි සාකච්ඡා කරපු මේ පස්සද්ධි චෛතසිකයත් නැත්නම් පස්සද්ධියෙන් පහළ වෙන සුඛයත් සුඛය සමාධියට පදනම් වීමක් කියන මේ කතාව මතක් කරනකොට හොඳටම තවත් යෝග ජීවිතයට සම්බන්ධ කාරණාවක් මේක පුළුගන්නන්න පුළුවන් තමාට තමා කෙරේ මෛත්‍රියක් නැති මනුස්සයාට කවදාකවත් සමාධිය පහළ වෙන්නේ මේක හදිස්සියේ කඩිමුඩිය කොහොම හරි ගන්න ඕනේ කියලා දැඩිව පරියන්කේ ගහගෙන කලයුතු කර කටයුතු කරන කෙනා තමාට මෛත්‍ර කැටි කෙනෙක්. ඒ වගේම තමයි ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ නිදි කිරණ්ඩයි අරමුණේ පිටපණින්ඩයි හිත විහිතණ්ඩයි හදන මිනිහා තමාට මෛත්‍ර ඇති මිනිසෙක්. ඒ දෙන්නම අන්තිම සතුරු දෙන්න යෝග ජීවිතේට. එනිසා යම් කෙනෙක් මේ ලෝකේ යත්තා වූ සුභ පැත්ත, සුඛ පැත්ත, හොඳ පැත්ත අනේමට වටිනා බුද්ධෝත්පාද කාලයක් හම්බ වුණා. අනේමට වටිනා manussාත්ම භාවයක් ලැබුණා. අනේමට ඇහැකන දිවනාසය ආදී මේ ඉඳුරන්ගේ අකල විකල භාවයකින් තොරව හොඳ ක්ෂණ සම්පත්තියක් ලැබුණා. අනේමට හොඳ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබුණා. නැත්තම් මට බැවිද්දක් ලැබුණා නැත්තම් මට හොඳ ධර්ම දේශනාවක් අහන්න ලැබුණා ආදි වශයෙන් මේ ලැබුණා වූ සෑම මේ තාම දුර්ලභ වස්තුන් ලැත්තා වූ සුඛ භාවය තේරුම් අරගන්නව නම් ඒ පුද්ගලයා මේ පුංචි පුංචි දේවල් නොලැබුණා පුංචි පුංචි දේවල් අඩුපාඩුනා කියලා කවදාවත් කන පින්නක් ගන්නෑ. අඬා වැටෙන්නේ. අඬා වැටෙනව නම් මෛත්‍රියක් නෑ. ප්‍රධාන වශයෙන් Tamanට මෛත්‍රියක් කරන මේ අත්ව තමයි අද ප්‍රධානමෝර විදියට මේ ලෝක මෛත්‍රියක් ගැන කතා කරන අනුකම්පා කරන්නයි ලෝක සේවාවටයි සමාජ ජීවිතයයි බහගෙන තියෙන්නේ උන්දලාගේ කියන කුෂ්ඨේ කහන ගතියට කරන රෝග විකාරයක් ඒක මෛත්‍රිය කියලා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අපිට මේ හම්බෙලා තියෙන ඉතාම දුර්ලභ අවස්ථාවේ අපි එළියට ආව හොඳ පැත්ත සුඛ පැත්ත සුඛ පරමත්තායම් භික්ඛවේ චෙත්මත්තා චේතෝ විමුක්ති වගේ හැම දෙයකම ඇත්තව හොඳ පැත්ත සලකන්න බලනවනම් අර කලින් කිව්වාගේ හදිසි තීන්දු ගන්න තද තක්කුමුක්කක් වෙන්නේ නැහැ. ඒ වගේම ලැබිච්ච අවස්ථාවේ ඒ කාන්තේම ඒ සුඛය බුද්ධ විඳින්න ඕනේ. එතකොටයි චිත්ත සමාධිය. එනිසා මේ සුඛය පදනම් කරගත්තා කියන කතාව අර අපි කලින් අපි සාකච්ඡා කරපු පස්සද්ධිය ගැන කතා කරනකොට කොහොම වැදගත් වෙනවා. ඊගාවට අද කතා කරමින් පවතින ආ වූ සමාධියකට වැදගත් වෙනවා. මොකද පස්සද්ධිය ගැන කතා කරනකොට පස්සද්ධිය ඇති කරන්න මොනවද ආසන්න කාරණා වශයෙන් නැත්තම් පෙන්නලා තියෙන හේතු සාධක හොඳ ආහාර ලැබෙන්න. හොඳ ඉරියව්ව ලැබෙන්න. ඒ වගේම හිත හොඳට තමයි හිත මැදවත් යෙදෙන්න. මේ ඊත්තු සප්පාය ලැබෙන්න. මේ මෛත්‍රී භාවනා කරනකොට ඔක ඕම මොකක් කරන්නේ? මෛත්‍රී භාවනා කරන කෙනා වාඩි වෙලා තන හොඳට තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතවත් භාවයේ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ මෛත්‍රී සමාධියක් ගන්න කලින්. එහෙම නැතුව කුරුසට තියලා ඇන ගැහුවා වගේ එහෙනම් දැඩි මේ මේ යෝග වෘත අනුව වාඩි වෙලා මම අදම නිවන් දකින්න ඕන අදම මෛත්‍රී ලබා ගන්න ඕනේ කියලා දැඩි හිත ගත්තට ඒ දැඩි හිත කවදාකවත් මෛත්‍රී හිතත් එක්ක මෛත්‍රී සංකල්පයත් එක්ක යාවේ. ඒක නෙවෙයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියලා කියන්නේ මේ ඔක්කොම හොඳට බලන්න ඕනේ. ඔක්කොගෙම තියෙන හොඳ පැත්ත සලකා බලන්න ඕනේ. සලකා බලනකොට හිතේ රසාගය සුඛය පහළ වෙනවා. සුඛේ පහළ වෙන්නේ නැත්නම් සාමාන්‍ය බුද්ධිය දෝලා ඒක සුඛේ පහළ වෙන තැනට හදා ගන්නවා. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ. ඒකයි අපි මේ තාමත්ම බලවත් වූ සුළු හෝ ඥාති පරිවර්තයක් අයින් කළේ. ඒකයි අපි මේ දෙවිලේ වත දෙන මේ වස්තු පරිභෝග අයින් කළේ. ඒ වයින් කරේ මොකටද? අර ලබනා උත්පාද කාලය උතුම් කළ හලක ගණ්ඩායි. ඒ නැත්තම් මේ නෑදායන්ට පහඳින එකයි, වස්තුවට පහඳින එකයි කියනා වූ මනුස්සකම නීච කරන ධර්ම වලින් තොර වෙන්න. ඒ වගේම අපිට ලැබුණා වූ ඉහකන අහකන දිවනාසය කියන ඉඳුරන්ගෙන් උත්තරම ප්‍රතිඵල ගන්නයි මේ ලෝකේ කියනා වූ මේ අභිවෘද්ධියවත් මේ සූසාහන වර්ධනයේවත් අපි මේ ඉන්ද්‍රියන් පිටවන්න නෙවෙයි ගත කරන්න නෙවෙයි අපිට ලැබුණ කල්යාණ මිත්‍යාසයට 100 100ක් ලකුණු දෙන්නයි අපිට ලැබුණා වූ මේ කාලේ පවතිනා වූ පැවිද්දට පුළුවන් තරම් සමීපව ගෙලියදී ගත කරන්නයි ධර්මානුරූප ගත වෙන්නයි ඒ ලබාගෙන පස්සේ උනත් මෛත්‍රී අදහස නැත්තම් නැත්තම් සුඛය පස්සද්ධිය කියන එක හැඟීමක් නැත්තම් ඒ තුලත් කටුකයක් හදාගන්න පුළුවන් අවුල් පාස හදාගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි භාවනාව කියලා කියන්නේ එහෙම භාවනාව yaadෙන්නේ. හැම වෙලාවෙම සුන්දර හැඟීමක් හිතේ තියෙනවා. දුක්ඛ සත්‍ය හොයාගෙන ගමන බව හැබෑව. නමුත් බුදු පියාණන් වහන්සේ මද හිණාවකින් ලෝකයට සංග්‍රහ කරන්නේ උන්වහන්සේගේ දුක නොදැනෙන නිසා නෙවෙයි. නමුත් ඒ දුක ජය ගන්න නම් අර කාමෝජ්‍ය ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය අනිවාර්යයෙන්ම සමාධියට කලින් පහළ වෙනවා. නිසා සමාධිය ඇති කිරීමට කලින් කවදාවත් වංචනික ධර්මත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඡත මායාවී ගතිත් එක්ක මේ වැඩේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම පුංචි දරුවෙක් වාගේ මවකට උණුසුම ලබන පුංචි දරුවෙක් වාගේ මලක් ඉදිරියටපත් වෙච්චි බඹරෙක් වාගේ ඊ타මත්ම සැහැල්ලු ඊ타මත්ම එළඹ සිටි ගතියක් හිතේ ඇති උනේ නැත්තම් අර පාමොච්ච පීති පස්සති සුඛ පහළ වෙන්නේ. ඒකෝට මෛත්‍රී පහළ වෙන්නේ. මෛත්‍රී වගේ ධර්මයක් මොනේ හිතේ නැත්නම් ඒ පුත්‍රයාට මේ සමාධියක් ගන්නවා. ඒක නිසා අත්කිලමත අනුയോഗය කියන එක හොඳට ධර්මානුකූලව ධර්ම විචේත අනුව සලකා බලන්න ඕනේ. නැත්නම් කායදවත් දීමක් කියන මේ ධර්මතාවයත් එක්ක ඒ සමාධියක් ගන්නවා. ඒ නිසා මොකද සමාධිය ආසන්න කාරණා වෙලා තියෙන මේ සුඛ පරමත්තාය. මෙන්න මේ සමාධිය ඇති කිරීම සඳහා කාරණා 10ක් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා. ඒක යෝගාවචරයාගේ දැනගැනීම සඳහා අපේ අපත්‍යදාල මාහිම් පානන් වහන්සේගේ පොතේ දුවට විස්තරයිචව සඳහන් කරනවා. එතකොට මේ පුද්ගලයාට වැටහෙනවා හොඳ පැත්ත නැත්නම් මෛත්‍රී හිතක් සමාධිමත් හිතක් ඇති වෙනකොට හොඳ පැත්තට ලකුණු ටිකක් ඒ මොකද හිත කවදාකවත් අතීතය අනුව යමින් නැත්නම් අතීතානුධාවණං චිත්තං වික්ඛෝපානුපතිතං කිය විදිහට අතීතය අනුව යමින් Tamanට දෙස් දෙන්නේ වද දෙන්නේ වික්ෂෝපයටපත් වෙලා නැහැ හිත. එතන සමාධියක් කියන කෙනා හිතවිලි අනුව නම් Tamanගේ හිත මේ සැලෙන්නේ එයාට මේකේ ලකුණක් ගන්න පුළුවන් අතීතයේ හිත ගමන් කළා නම් අතීත අනුධාවණං චිත්තං අතීතයේ අනුව දුවන හිතක් නම් වික්ෂෝපාණපත්තං අනිවාර්යයෙන් බුද්ධ ආදී උතුමයන්ගේ පව ඇති වෙන්නේ නම් වික්ෂෝපේම බුද්ධ ආදී උතුමයන් වහන්සේට අතීත අනුධාවණයක් නැහැ නමුත් මේ සිද්ධාර්ථව තාවස කාලේ හරි ගත්තන අනේ මේ 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියාව කරපෙව්වා එහෙම නැත්නම් මේ කටයුතු පිළිබඳව උන්වහන්සේ සතුටු වෙන්නේ කනගාටු වෙන්නේ නැහැ නමුත් ගිහි මේ ගිහි කියනවා ඊට වැඩිය හොඳ වටින සත්‍යන කියන වචනේ පෘථග්ජන කෙනෙකුට බැලුවොත් නම් අතීතය අනුධාවනය කළොත් ඒකාන්තයෙන්ම ඒක පශ්චාත්තාපේ තමයි. දැවීම තමයි. වික්ෂෝපේ. ඒ නිසා අපි අතීතයට ගිය හිතක් නම් හිත අතීතයට ගිය බවෙන් හෝ අපිට කණෙන් අල්ල ගන්න පුළුවන් හිත. දැන් වික්ෂෝපයටපත් වෙච්ච බවෙන් හෝ හිත කණෙන් අල්ල ගන්න. එහෙම නැත්නම් සමාධිය නෑ කියලා හෝ කණෙන් අල්ල ගන්න පුළුවන්. එනිසා මේකේ વિશે දක්ෂ වෙන්න නම් මේ තුනෙන් එකක් දැනගන්න මේ වික්ෂෝප වෙච්ච වෙලාවෙදීම යෝගාවචරය යෝනිසෝමනසිකාරය යොදවන්න ඕන. ඒකත් කොට සමාධිය තියෙනවා. එවන්ත අනාගත පටිගණකණං චිත්ත විකම්පිත. අනාගත සැලසුම් අදන මට ඒ වැරදුනාට මම මත්තර නම් මෙහෙම කරන්නේ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අර මුරුංග ගායට බුද්ධියගත්ත මනුස්සයා වාගේ අනාගත හීන සම්පරාවක් ඇති කරන්න පටන් ගත්තොත් හිත කම්පණය වෙන්න පටන් ගන්නවා. එතකොට සමාධිස්ස පරිපන්තෝ සමාධියට බාධායි. නිසා හිත ඉතරහට ගියයි කියලා දැන ගැනීම හෝ කම්පණය වීම හෝ සමාධිය නැතිවීම හෝ කියන මේ කන් තුනේ එක කණකින් අල්ලා හොල්ලන්න පුළුවන් හිත හිතවිලි දිගේ යන්න අරගෙන යනවා. ඊගාවට දීනං චිත්තං කෝසජ්ජාන පදිතං. හිත අරමුණ හරියට මෙනෙහි කරන්නේ ඉස්සරහ තියෙනවා කමක් නැහැ. දැන් මට හොඳට සමාධිය තියෙනවා කියලා හිතලා හෝ මේ භාවනාව හරි ගියා කියලා හිතලා හෝ අර මෙනෙහි කිරීම අඩු කරලා ඒම ඉරියව්ව වැක්කරෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා අපි ලීන හිත කියලා. කෝසජ්ජාන පරිතක් කුසීත බවට වැටෙන. සමාධිස්ස පරිපන්තු. ලක්ෂණ තුනක් තියෙනවා. සක්‍රීය කර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. මානසික ආර්ය දුර්වල වෙනවා. ඒ දුර්වල වීම අනුව හිත නිකන් මේ වේදන ටිකක් හොඳට අයිස් පෙට්ටියක දාපුවම කැටි ගැහෙන වාගේ අය පාම් පෙත්තකවත් උලා ගන්න බැරි තත්යකට කැටි ගැහෙන තත්යකට එනවා. කුසීත බවටපත් වෙනවා. එතකොට සමාධිය කැරේ. එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං වික්ඛ අතිපග්ගහිත කියන දැඩි වීර්ය කරන්න ගිහිල්ලා ඕනහට වැඩි මම මේ පරියන්කේදීම අදම නිවන් දකින්න ඕනෑ කියලා දැඩිව උත්සාහ කරන යාම නිසා හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. එතකොට සමාධිය කාලය. එහෙම නැත්නම් අභිනතං චිත්තං රාගානුපතිතං. මේ කයේ තියෙන පාස්කමක් හෝ නැත්නම් මොකක් හරි මේ ආසාවක් නිසා හිත රාගයට වැටුනොත් ඒ සමාධියට පරිපන්තයි. සමාධියට බාධකයි. එහෙම නැත්නම් අපනතං චිත්තං පටිඝානුපටික. අරමුණ රුස්සන්නේම අරමුණට හිත යොදන යොදන ගන්න පණි. එතකොට නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට සමාධිය විසිරියන. ඒක අභිනත භාවය අපනත භාවය. එතන මේක රාගය හෝ ද්වේෂය. මේ දෙක නිසා අරමුණත් හිතත් එක්ක පවතින ආ වූ සන්දහානේ කැඩේ. මේ කරුණු 6 නැත්තම් ඊට කියන පරිපන්ත ධර්මේ බාධක ධර්මේ මේ පරිපන්ත ධර්ම නැත්තම් ඒත් හිත සමාධි නැත්නම් සමාධිතේ මේව නැති බව දැන ගැනීම පස්සට අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන විදිහට සමාජයට ආධාරක වෙන විදිහට අජුපෙක්කනතාවු ඇති ඒ මට දැන් හිත අතීතයට දුවන්නේ හරියට අරමුණීමයි අනාගතයට දුවන්නේත් නැහැ ඊට කෝසජයට වැටලා නැහැ කුසීත කමට බුබ්බඩ කමට වැටලත් නැහැ. ඒවා ඕනෑමට වැඩි කලබල වෙලත් නැහැ. රාගයකුත් නැහැ ද්වේෂයකුත් නැහැ කිව්වහම හිත කුල්මත් වෙනවා. අච්චුපේකනා කියලා කියන්නේ ඇති හොඳ දැනගන්න. ඒක සමාජයට හොඳ ආධාරයක්. මෙන්න මේ කියපු කාරණා හයට අමතරව ඕදාන ධර්ම හතරක් සඳහන් කරනවා පරිසම්පදා මාර්ගයේ දාන වෝසක් වොස්සග්ගු ප ဋ ාණේ කත්පන් කියලා. එහෙම නැත්නම් සමත නිමිත්තොප්පඨාණේ කත්තක්, පයලක්ෂණෝපඨාණේ කත්තක්, නිරෝධපඨාණේ කත්තක් කියලා ඒකත් භාවයේ ඇති වෙන්න ආරව පරිපන්ත ධර්මනේ ඔබාදක. මෙන්න හේතු ආදක ධර්ම හතරක් වෙන්නේ. අපි ගලින් කියේ සමත විපස්සනා විතරයි. එතන හතරක් වෙනවා. එකක් තමයි ඒ සමතේටත් විපස්සනාවටත් කියන භාවනාවට කලින් කෙනෙක් දානයක් දීම පිළිබඳ සතුටක් ඇති කරනකොට අපි කියන්නේ චාගාන පස්සනකේ දීප දානයක් පිළිබඳ සතුට ඇති වෙනකොට ගොස්සග්ගුපත්ථාණී කත්තං කියලා ඇතිුණා වූ Taman දුන්නා වූ විසර්ජනය කළා වූ අනුන්ට පැවරුවා වූ ත්‍යාග කළා වූ කාරණාව ශීපත් වෙනකොටත් හිත මේ ප්‍රසාදේ පාලන. පස්සද්ධිය පාලන සුඛේ පාලන. ඒක ත්‍යාගාදි මුත්තාණං කියන ත්‍යාගයේ බහුල කර ඇත්තා වූ චරිත ලක්ෂණයාට සමාධිය ඇති වෙන්න කාරණාවක් වෙනවා. මේ තල් භාවනා මට්ටමට කලින් ඇති Taman කලා වූ සමහර රට ලොකු ස්වාමීන් වහන්සේලාගේ කහඳුනා ගන්නවා මේ ත්‍යාගය කියනකොට පංචිල් පද පහක් ත්‍යාග පහක්. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා සිල්පද සලකන්නේ අග්ග දානං මහා දානං කියලා අබේදා. සතුන් නොමරා සිටීම නම් වූ සතුන්ට අබේදී. හොරකම් නොකර සිටීම නම් වූ අබේදා. කාමයේ වර්ධවන්න හැසිරීම නම් වූ අබේදා. හිස් වචන බොරු වචන කේලා වචන පරස වචන නොකියන්න ආ වූ અભේදාන. මත්පැන් පානය ආදී දේවල් અભේදාන. මෙන්න මේ විදිහට දාන සීල දෙක Tamange ගුණ චර්ජය ගැන කල්පනා කරනකොට ඒ හිත සමාධිගත වෙන්න පුළුවන්. ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඒකත් පාර ගන්නවා මේ පරිසම්බිදා මාර්ගයේ සමාධිය ඇතිවීමට අවශ්‍ය වූ දාන ධර්මයක් හිතේ පිරිසුදු බව ඇති කරන ධර්මයක්. ඊගාවට සමත නිමිත්තුප්පත්ථාණේ එකක් සමහරුන්ට පෙළකනා වූ නීලකසිනාදී දේවල් මේ ආත්මදී දකින්නකොටම අර ජන්මා ජන්මාන්තරගතව ඒ උපනිෂේ සම්පත්‍ය අනුව පහළ වෙන එක දකින්නකොටම අනිකුත් පරිසරධාරකත් එක්ක එකපාරට හිත එකඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් මේ ආත්මෙදීම කලින් කලින් කරපු භාවනාවක් පස්සේ කැඩිලා ආයසරයක් ඒකම කරනකොට අර පරණ නිමිත්ත පහළ වෙනවත් එක්කම වහාම හිත සමාධිගත වෙනවා. ඒකට කියන්නේ සමත නිමිත්ත උප්පත්තාණේ නැත්නම් සමත නිමිත්ත පහළ වීම නිසා හිතේ ඇති වුණා වූ ඒකාග්‍රතාවය. ඒක සමත යානිකස්ස කියලා සඳහන් කරනවා. සමත භාවනා කරන්නට හම් වෙන ඒකාග්‍රතාවය. ඊගාවට වය ලක්ෂණ උප්පත්තාණේ නැත්නම් කියනවා සංස්කාර ධර්ම කොටාස්කට හිත යොදනකොට ආනාපානෙත් මේක හැපෙන හැටි ගණන් ගන්නකොට ඒවන තම්පිඹීම හැකිලිමේ ඒ ධාතු කොටාස දැකලා හොඳටම හිත කර්මණී වෙනකොට වේගෙන් මෙනෙහි කරමින් අරමුණේ ඒ සීඝ්‍රයෙන් ඒ ධාතු ගුණ ඒ වාගේම නාම ධර්ම උහාම වේගෙන් ඇතිවීමෙන් පවතිනවා ඇතිවීම පැවතීමෙන් නැති වෙන ආකාරයේ වේගවත් හිතර දකින්නකොට පුදුමාකාර ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා වය ලක්ෂණ උපට්ඨාණේ නැත්තම් කියලා. ඒක සාමාන්‍ය හොඳතෝම භංග ඥාන අවස්ථාවේදී බොහෝම ප්‍රකට වෙනවා. ඒ මොකද අර බලව උද්‍යප්පිය අවස්ථාවේ ප්‍රකට වුණාට ඒක මේ උපක්ලේශ ධර්ම වලින් තාමත් ආවරණය වෙලා තියෙන්නේ. ඒ උපක්ලේශ ධර්ම අයින් කරලා හරියට අරමුණයි හිතයි පමණක් සීක්‍රයෙන් එකිනෙකට සමපාත වෙලා සමීප වෙලා උස්සන්න වෙලා ක්‍රියාත්මක වෙනකොට පුදුමාකාර විදිහේ ඒකාග්‍රතාවයක් හිතේ ඇති වෙනවා. අර සමන්තේ විතරක් ගන්න කෙනාට අදාහ ගන්න බැරි තරම්. කොහොමද මේ විදිහේ සංස්කාර ධර්මයකට හිත යොදනකොට මේ ඒකාග්‍රතාවය එන්නේ කියලා. නමුත් මේ පරිසම්බිදා මාර්ගය විස්තර කරලා දීලා තියෙනවා. ඒක විපස්සකාණන් කියලා. විපස්සනා කරන පුද්ගලයාට ලැබෙන එකක්. අනිත් එක නිරෝධ උපත්ථාන එකක් තන් කියනවා. යම් ආකාරයකට මාර්ගඵලයක් ලැබුව කෙනා නැවතත් ඒ මාර්ගඵල සුඛයට සමාපත්තියට සමවැදිච්චාම ඇති වෙන සුඛයට කියනවා නිරෝධ උපත්ථාන එකක්. අරමුණක් වෙන්නේ නැහැ. නමුත් ඒ අරමුණේ මූලික ලක්ෂණ වගේකට පූර්ණ හිත නෙවෙයි හොඳ සමාධිමත් වෙච්ච හිතපත් වෙච්චාම කිසියම් ව්‍යාපාරයක් කරන්නේ නැතුව ඇය ගණන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නිරෝධයේ පේන අරමුණ ගෙවි යාම නිසා ඇති වුණා වූ හිතස. නමුත් හිත නින්දට වැටලා නැහැ. කුසීතකමකට වැටලා නැහැ. හොඳටම හිත අර නිරෝධයේම අරමුණු කරගෙන බොහෝ වේලා ගත කරනවා. මේක තමයි හුඟක් වෙලාවට සංකාර උපේක්ඛාවස්ථාවේදී යෝගාවචර ප්‍රකාශ කරන්නේ ඒ හිත අටුව ගන්නවා කියලා සඳහන් කරනවා රහත් හිතක් වගේ කියලා. සංස්කාර ධර්ම කොච්චර ආවත් ඒ එකකටවත් ඒ වගේ ප්‍රත්‍යක්ෂ දලකණ්ඩ යන්නේ නැහැ රූප ලක්ෂණ ආකාර මොනවත් නැහැ එනවා යන. සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. තමයි බලාගෙන ඉන්න අරමුණ නැත්තටම නැති ගන්න. නැත්තම් ගෙවිලා සම්පූර්ණයෙන්ම ගිහිලා. නමුත් අරමුණ තියෙනා වාගේ හිත නැගිටලා. හිතේ නෑ වැටිලා. හිතේ නෑ මේ මොනවා හොයන ගතියක්. හිතේ නෑ මෙනෙහි කරන ගතියක්, හිතේ නෑ මානසිකාරය යොදන ගතියක්, ප්‍රයෝග ප්‍රතිපස්සක්ති. ප්‍රයෝග සම්පූර්ණ මත හැක. හරියට මේ කුලමදින් නැතනකපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට හිත නැගිටලා තියෙනවා. කිසිසේත්ම කම්මැලිකමක් හෝ කුසීතකමක් හෝ ඒකාකාර ගතියක් මොනවාක්වත්. මේ වාතේ නැති තැනක නිශ්චලව පවතින ආව පහන් දැල්ලක් වගේ කියලා ඒ සමතේ හොඳ ප්‍රකට අවස්ථාවක්. මෙන්න මේ නිසා හතර ආකාරයකට පුද්ගලයෝ හතර දෙනෙක් මේ සමතේට අවශ්‍ය කරන්නා වූ ඒකාග්‍රතාවය ලබන. මේක මේ සමත ක්‍රමය තමයි සම්ප්‍රදාන කූලව සූත්‍ර ගොඩක් විග්‍රහ වෙන්නේ. නමුත් ඒ සඳහා අපි සමතේ සඳහා ඇති වෙන සමාධියට අපි කියනවා අප්පනා සමාධිය කියලා. අපි ඒ සඳහා ගන්නෙ ඒක යෝගාවචර හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ප්‍රත්‍යක්තියක්. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, ඒ නැත්නම් ආස්වාද ප්‍රසාද හුස්ම රැල්ල, ඒ නැත්නම් ওই සමතතලි කර්මස්ථානවල ඉතුරු හැම කර්මස්ථානයකටම අයිති කරගන්නේ අපි ප්‍රත්‍යක්තියක්. ඒ ප්‍රත්‍යක්තිය අරමුණ අනෙකුත් අරමුණු සේරම අයින් කරලා එහිම හිත නිමග්න වීමට අපි කියනවා ඒකාග්‍ර වෙනවා කියලා. ඒකට උපචාර අපනාවතේ ඒ සමාධිය අපි නම් කරනවා. අපි ඒක කියන සමත සමාධිය කියලා. ඊට වෙනස් විපස්සනාව නැත්නම් විපස්සනා සමාධිය ඒ සඳහා අපි ගන්න සංස්කාර කොටසක්. ප්‍රත්‍යක්ෂයක්. සංස්කාර කොටසක් කියලා කියන්නේ එක්කෝ ඒක ඇහෙන් අත්දකින්න පුළුවන්. නැත්නම් කන මාර්ගයෙන් අත්දකින්න. එනතන් නාසයේ මාර්ගය. එනතන් ජීව මාර්ගයෙන් එනතන් කය මාර්ගය. එනතන් හිත මාර්ගය. මේ වර්තමාන මොහොතේම එළඹ සිටින තමන්ගේ අත්දැකීමට ලක් වෙන ප්‍රත්‍යක්ෂයට ලක් වෙන එකක් තමයි මේ සංස්කාර කොටස කියන්නේ. ඒ සංස්කාර කොටසක් වෙයි අර ප්‍රඥාප්ති ගත්ත කොටසයි අතර වෙනස ප්‍රඥාප්තිය බොහෝ වෙලා බලන්න පුළුවන් කතියක් තියෙනවා. අපි හදලා ගන්න පාඩවි කසින මණ්ඩලය. එතන බුදු ගුණ ඕන වෙලාවක බලන්න පුළුවන්. නමුත් ආස්වාද ප්‍රසආදන ඉතාලේ හැපීම ගත්තොත් සීග්‍රයෙන් වෙනස් වෙන සංස්කාර කොටස. පිම්බීම හැකිලිම ගත්තොත් එකට එකක් ස්පර්ශ නොතබ වේගයෙන් වෙනස් වෙනවා. සක්මනේදී විසවීම යැවීම තැබීම ගත්තොත් එකට එකක් ප්‍රතිස්ථාපනය කරන සංස්කාර කොටස්. ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අර එකම ප්‍රඥාප්ති අරමුණක් මත පවා සමාධිය ඇති කරගන්න අපහසු හෝ ඒක විතරයි සමාධිය කියලා පිළිගන්න කෙනෙකුට ඒ පටු භාවය නිසා හිතා ගන්න අමාරුයි මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන විපස්සනා අරමුණක අර විදිහටම වයලක්කනූපත්ථාන එකත්තම් කියන විදිහට මේ අරමුණේ විය වියෝවීම නැතිවීම අනිත්‍ය භාවයේ මත ඒකත් භාවයක් ඇති වෙයි කියලා හිතන්නවා. ඒ නිසා ඒ විසුද්ධි මාර්ග විසුද්ධි මාර්ගයේ කියලා තියෙන දීකාවේ ඒක හොඳට විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ සම මේ අනික චිත්තක් චිත්ත ඒකාග්‍රතාව කියලා කියන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් තමයි ඒකල චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඒ කියන්නේ ආසද ප්‍රසාද නිසා ඇති වෙන හැපීම ගත්තොත් එක චිත්තක්ෂණේ චිත්තක්ෂණයක සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. පිම්බීම සහ ඇකිලිම ඇති විස්තර ගත්තොත් පිම්බීම මූලික දීර්ඝ ක්‍රියාවලියක්. එක දිගට එකට පවතින දෙයක් නෙවෙයි. ඒ ඒ ක්‍රියාවලිය ඒ ඒ ජවනිකාවෙන් ජවනිකාට සීඝ්‍රයෙන් හිත වහවහ යොදමින් සීඝ්‍රයෙන් මෙනෙහි කරමින් බලනකොට ඒ වය ලක්ෂණය දකින්නකොට කොච්චර ශීඝ්‍රයක වියෝ වෙන්න ගියත් නැති වෙන්න ගියත් කැඩී බිඳී යන්න ගියත් දැක ගන්න පුළුවන් ශක්තිය. ඒ මතම හිත ඒකාකාර වෙනවා. ඒක ඒක සඳහන් කරන්නේ ඒකාකාරයෙන් නිරන්තරං පවත්තමානෝ අතිපක්ඛේන අනබිවූතෝ චිත්තං අපිතෝ විය චිත්තං අපිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති. ඒකාකාරව ඒ අරමුණේම හිත පවත්නකොට නැත්නම් අරමුණට ඒ වෙලාවේ ශීක්‍රයෙන් මෙනෙහි කරමින් හිත නංවනකොට පිටක්කේට දක්වනකොට ප්‍රතිපක්ෂේන අනබිභූතෝ අනිකොත් කිසිම අරමුණකට වැද ගන්නට හිතක් අරමුණක් අතර ඉඩක් නොතබ ශීක්‍රයෙන් මෙනෙහි කරනකොට නීවර ධර්මයන්ගෙන් යටපත් නොඋනේ අප්පිතෝවිය චිත්තං නිච්චලන්ත අපේති අර්පණා සමාධියකට බැසගත්තාසේ නැත්නම් සමත සමාධියක දක්වන රසය වගේ රසයක් ඇතුව හිත නිශ්චල භාගයටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව තමයි අර කලිමුත් අපි සඳහන් කරපු විදිහට මේ සමත සමාධිය විපස්සනා සමාධිය පිළිබඳව ඇති වාද විවාද වලට මුල් දෙන කාරණාවක් මේ සඳහන්. මේකට සාමාන්‍ය අපි මේක හොඳයි මේක තිය යුතුයි මේකෙන් තමයි මේකත් ඇත්ත කියන පැත්තෙන් අපි ආස්තිකව නිදර්ශනයක් සලසනම නෑ සමත සමාධිය කියලා කියන්නේ එක තැනක නතර කරවලා තියෙන ඉලක්කයකට නොවැරදී හරියටම වෙන්න ලෑල්ලක් අයි කරලා තියෙනවා ඒකේ රවුම් ගානක් ඇතුළේ මැද පිටක් තියෙනවා හරියටම ඒ ලෑල්ලට එල්ල කරගත්ත තුවක්කකින් දිගටම වෙඩි තියෙනවා ඉලක්කයටම වදිනවා එතකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ වෙනුවට පණින සතෙක්ගේ පින්මට වෙඩි තියන්න පුළුවන් නම් හරියටම කපු කැනත්ත පදාරු කරගෙන යන්න. පණින පණින පින්මට. හරිසත් වඩා. ආන්නේ වගේ තමයි මේ පණින පින්මට තමයි සමාධියකට බැසගත්තාසේ. නැත්නම් තමද සමාධියක දක්වන රසය වගේ රසයක් ඇතුව ඉතින් ඉච්ඡර භාගයටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව තමයි අර කලිමුත් අපි සඳහන් කරපු විදිහට මේ <clears throat> සමත සමාධිය විපස්සනා සමාධිය කියලා පිළිබඳව ඇති වාද විවාද වලට මුල් දෙන කාරණාවක් මේ සඳහන්. මේකට සාමාන්‍ය අපි මේක හොඳයි මේක කිය යුතුයි මේකෙන් තමයි මේකත් ඇත්ත කියන පැත්තෙන් අපි ආස්තිකව නිදර්ශනයක් සලසනම නෑ. සමත සමාධිය කියලා කියන්නේ එක තැනක නතර කරවලා තියෙන ඉලක්කයකට නොවැරදී හරියටම වෙන්න ලෑල්ලක් අයි කරලා තියෙනවා ඒකේ රවුම් ගානක් ඇඳලා මැද පිටක් තියෙනවා හරියටම ඒ ලෑල්ලට එල්ල කරගත්ත තුවක්කුවෙන් දිගටම වෙඩි තියෙනවා ඉලක්කයටම වදිනවා එතකොට ලොකු සතුටක් ඇති වෙනවා ඒ වගේ වෙනුවට පණින සතෙක්ගේ පිම්මට වෙඩි තියන්න පුළුවන් නම් හරියටම කපු කැනත්ත පදාරු කරගෙන යන්න පණින පණින පිම්මට හරියට පදාරු ආන්නේ වගේ තමයි ඒ පණින පින්මර තබන පින්ම බෙදීලක් වාගේ තමයි ඒක සාර්ථක භාවය වගේ තමයි. හැබැයි එක පින්මක පින්ම පෙර පින්මට පින්මට පිළිකියා ගන්න පුළුවන් ශක්තිය වගේ එකක් තමයි. විපස්සනා සමාධිය. කණික චිත්තී කරනවා. එහෙම නැත්නම් අපි කියනවා නිශ්චල ඡායා ගන්න මේ කැමරාවකින් ෆොටෝ එකක් හරියටම හොඳට නාවිගත කරන ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් ඒක සමත සමාධිය. එනේ දඟලන තාලෙට වීඩියෝ කැමරාවකින් හරියටම විකතෝම එල්ල කරලා ගන්න පුළුවන් නම් ඒ විපස්සනා තමයි. උන්ට අද කාලේ ඒක බොහෝම සාර්ථක බවට මේ නව තාක්ෂණයේ ඒ ඒ චිත්තක්ෂණේ වැඩ කරනවකම් කොච්චර දුරද. ඒ නිසා අද මේ විපස්සනා සමාධිය ඒ අභියෝග පිළිගන්න අසුළු පරිසරයක සමාධියකට සමාධියකට බොහෝම සිත් ගන්න අසුළු කරතියි. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සමාධිය කියලා කියන්නේ අවුරුදු ගණන්, මාස ගණන්, දින ගණන්, පැය ගණන්, සති ගණන් කියන එකක් නෑ. චිත්ත ඒකාග්‍රතාවයක් එක හිතක්. හැම හිතකම තියෙන එකක්. අපිට ඒක එක චිත්තක්ෂණේ චිත්තක්ෂණයට එකම රසය දිගට පැවැත්වීමෙන් තමයි වැඩ ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන්න මේක චිත්තක්ෂණේ චිත්තක්ෂණයට තියෙනවා නමුත් ඒක විවිධ අරමුණු ගන්නව නන්නස්තර වෙනවා කියලා දැනගන්න එක තමයි සතිය කියන්නේ. සතියක් නැතුව සමාධියක් නැති උනායි කියලා කියන්නේ ඒ මනුස්සයා නිින්දේ. අඩු ගානේ සතිය තිබිලා Taman දරගන්නවා නම් භාවනා කළත් නැතත් හිත බොහෝ අරමුණු ගන්න ගතියක් තියෙනවා. ඒ අරමුණු ගැනීම අතරේ ඒ ඒ ඒ චිත්තක්ෂණයේ අරමුණු රස විඳින්න නම් එතන සමාධියක් තියෙනවා. නමුත් ඒ සමාධියේ ගුණයක් නැහැ. ඉක්මීමක් නැහැ. එක දිගට පැවැත්මක් නැහැ. ආන්නේ බව තේරුම් ගැනීම තමයි සතියෙන් කරලා දෙන්නේ. ඊට පස්සේ සතියේ ඇති වෙච්ච කෙනා මේ සමාධිය ඇති කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඉතුරු ශික්ෂා සම්පාදනය කරනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඒ සඳහා අදාළ කාරණා රාශියක් තියෙනවා. සමාධිය ඇති කර ගැනීම නමුත් අවශ්‍ය කර තියෙන ඉස්ලාම මේ සමාධිය කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින වැඩ පිළිවෙලක් නෙවෙයි එක චිත්ත ක්ෂණයක වැඩ පිළිවෙලක්. ඒ නිසා අපිට කොච්චර අත්තර දෙවිද වුණත් කොච්චර වැරදි වුණත් ඊගාවට එන චිත්තක්ෂණය සම්පූර්ණයෙන්ම අලුත්. එක්කෝ මේ චිත්තක්ෂණය අපිට සමථ සමාධිය ගන්න පුළුවන්, එහෙම නැත්නම් විපස්සනා සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා අපි සමථ සමාධිය ගත්ත විපස්සනා සමාධිය නැහැ කියලා පස්චාත්තාප වෙන්නත් ඕනේ. විපස්සනා සමාධිය ගත්ත සමථ සමාධිය නැහැ කියලා පස්චාත්තාප වෙන්න ඕනෙත් නැහැ. මේ සමාධිය ඇති කරගත්තට පස්සේ ඒක සමථ ක්‍රමයට විපස්සනා ක්‍රමයට ඕන ක්‍රමයකට හදා බෙදා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කුසලතාවයේ තියෙන මනුස්සයාට විතරයි. මේ හැකියාව කිසිම තිරසනෙකුට නැහැ. කිසිම යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, නිර්සතයෙකුට ගන්න බෑ. සැප වැඩිකම නිසා දිවි ලෝකටත් ගන්න බෑ. ඉතින් මෙහෙන් අරන් ගියොත් නම් ඕක කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ පංචේන්ද්‍රයන්ගෙන් සෑහෙන කොටසක් අවේ. ඒක පටන් ගන්න බෑ. ඒ නිසා මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඉතාමත් වැදගත් වෙන්නේ ඒ නිසා උත්සාහ කිරීම හැර, දිගින් දිගට උත්සාහ කිරීම හැර වෙනත් ධර්මතාවයක් ඇත්තේ නෑ මේ සමාධිය ඇති. ඒ නිසා මෙතුආකල් අරගෙන ආපු මේ බොජ්ජංග ධර්ම දිගට වඩන්න වගේ අනේකොත් සත්‍ය බෝධිකාර්ෂික ධර්ම වඩන්න වගේ Taman කරන වැරදි ටික සත්‍යයට අල්ලාගෙන මේ දිගට මේක ආකාර කරත්වීම තමයි සමාධියේ තියෙන හොඳම ක්‍රමය කියලා පිළි අරගෙන ධෛර්යමත් වීමමයි ආරද්ධ විපස්සකයාගේ නැත්නම් අරබණ ලද වීර්යයක් යත්තාගේ ගුණේ ආනේ ගුණේ වඩා ගැනීමටයි මේ කරුණ රාශියක් අපි මේ ඉදිරිපත් කරගත්තේ බොහෝ කරුණු දන්න දේවල්. නමුත් මේ හැමතෙට සම්මත නැත්නම් සමාධියට ගොනු කරලීම පමණයි මෙතන මේ ඈතට හිතුනේ. තම තමන්ගේ අත්දැකීමුත් මේ කරුණු හේතු කරගෙන ගත කරන මේ වස් කාලේ තමන්ගේ සමාධිය තව තවත් ඒකාග්‍රතාවයට බර හොඳ දැඩි සමාධියක් ඇති කර ගැනීමට මේ ගත කළ කාලයේ ලැබුණු ධර්ම කොටස අත්දැකීම් කොටසට හේතු වේවා වාසනාව වේවා සුබ ප්‍රාර්ථනාවෙන් අදට නියමිත අය මෙතනින් સમાપ્ત කරනවා මේ බලාපොරොත්තු වෙමි ලබන සුමානේ මේ සමාධිය සම්බන්ධ තවත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඉතින් ඒ සමාප්තිය ඇතුව අද ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત ඉත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති දිට්ඨියා ඉත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති දිට්ඨියා චත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්වාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසන ආකාශත්වාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශන ආකාශත්වාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං විනං වෝ ඥාතිනං හෝතු සුඛිතා සුඤ්ඤාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ආරිත්‍රා කියන නම් ගම් දේශනා පස්සේ මේ විශ්වාසය බලනායක පිළිබඳව අහන්න කරන් තියෙන ප්‍රශ්න පිළිබඳව අපි විචාරිතේ සඳහා විනාඩියක් කරගෙන නැත්නම් මෙතනින් අපේ දේශනාකරන ප්‍රතිවාරය අමාරු වෙන කියලා මේ ඒකත් කියන්නේ ඒ කංගතාව කියන්නේ දෙකේ වෙනසක් තියෙනවානේ ඒකත් කියන්නේ ඒකත්තාව ඒ කර්ගතාව කියනවා සමාධියට සමාධියට පස්සේ ඒකාත්ම ඒකත් කියන්නේ ඒකාත්මී භාවයටපත් වෙන්නේ සමාවේ මුක්ති නිමිති ප්‍රධානී ඒකක. ඒක ඔක්කොම ඒකකට. ඒකත් එක්ක නේද කොතනින්ද අර මහත්ති අන්තිමකදී තියෙන එක කයි දෙකේ තමයි අන්තිම පහන මොකයි ඔය සම්බන්ධ වචනයක් මතක් කරගන්න බෑ. ඒක මම කියලා තියෙනවා. නාමස්කාරය කියන්නේ ඒකත් එක්ක. ඔය කියන්නේ අර්ථ කියන වචනේ ආත්ම කියන වචනේ තමයි ඒකට කියන එක වැටෙන්නේ. නමුත් මේ කියන මේ යදන වචනයක් එක තමයි වාක්‍ය ගන්න තියෙන්නේ. අර්ථ කියන වචනේ ගොස් මේ අර්ථ අර්ථ අර්ථ දාස්ත්‍ය කියන එක අර්ථ විද්‍යාවට කියන්නේ. ඒ කතිකාව ලබා ගැනීම වැඩේ පිළිවෙල වගේම යම් පිළිවෙලක් මොකක්ද තමයි කියන්නේ මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා ඒක එකයි ආත්මී භාවයකටපත් වෙනවා කියන කියන්නේ අපි ආනාපානයත් එක්ක ඒකක් ස්වභාවයකටපත් වෙනවා කියන කියන්නේ ආනාපානය වෙන මොනවාක් අක්ෂර ආනාපානට උගත. කාරණා හතරක් කියලා තියෙනවා මේකේ අර පාළි පොතේ කොටස් කොටස් කරන් දෙන පළවෙනි එකත් දෙවෙනි එකත් තමයි තුන්වෙනි එකත් තමයි අර හතර තමයි හිතන්නේ ගාන උපස්ථාන එකක් තමයි බෝධාන බෝධාන ධර්ම හතර තමයි දාන වෝසක් වෝසක් උප්පත්තානේ දානය ලැබිලා ඒ දානය සිහි වෙනම ඇර ඌට වෙන මොනවත්ක්ම නැති ගිහින ඒකට ඒකාත්ම වහයටපත් වීම ඒක ඕදාන ධර්මයක් ඒක පිරිසුදු කරනවා ඒ පිරිසුදු කරන එක සුඛයක් ගෙන දෙනවා ප්‍රීති සුඛ ඇති ගැනීම නිසා සමාමාගයට හේතු කාරකයි ඒකට මනස නිමිත්ත උප්පත්තානේ එකක් තමයි මනස නිමිත්තක් ඇති වෙනවා ඒ මොකුත් නැහැ ඒ අරමුණට බහගත්තාම ආය වෙන මුළු ලෝකෙ මොනක්වත් නැහැ. ඒකත් එක්ක ඒකාත්මීය භාවයට පත් වෙනවා. අර මලක් දැකෝ බඹරෙක් වගේ මවගේ කණේ කිරිබොමින් ඉන්න දරුවට මේ ඒකම ඉච්චරයි ආය වෙන මොනක්වත් නැහැ. ඒ වගේ සමතල මිත්‍ර බහින වෙලාවක් තියෙනවා. ඒක මේ සමත යානිකයට පෙන්නනවා. ඊළඟට වයලක් කනුපට්ඨාන එකක් තමයි සාමාන්‍ය භාවනා නොකරපු කෙනාට වයලක් වෙනවා කියනකොට වමනේ දෙන්නේ. ඉපා වෙනවා. කම්මැලි වෙනවා, ලෙඩ වෙනවා, එපා කියනවා. නමුත් ඒ කියන ද්වේෂිත අයින් කරපු ගමන් අර වාය ලක්ෂණය දකින්නකොට පුදුමාකාර විදිහට බුදුගුණ කියවෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයෙන්තර දැක්කනේ මේකනේ දුක්ඛ සත්‍ය කියන ඥාන දුක දකින්නේ මේ අනාත්මය තුළින් කියලා පුදුමාකාර බැඳිලක් ඇති වෙනවා. ඒක එන්නේ ඔය භංග ඥාන අවස්ථාව. ඇත්තටම මේ විද්‍යාඥ අවස්ථාවේ එන ආවකාරණේ පරිබන්ධ ධර්ම වලින් එකක් ආවරණය එහෙම නැත්නම් මේ වය ලක්ෂණය දකිනකොට මොන කර්මද කරන්නේ? එන ඕනම ධර්මයක් සංස්කාර ධර්ම කොයි එකවත් ඒක වය ලක්ෂණය අනුවමයි පවතින්නේ. ආයෙ වෙනම කොහොම කටයක්. එහෙම නැත්නම් අර විරෝධපත්‍රාණය කරා. විරෝධේ පහළ වෙන තමන් කරපු මේ අති කරගත්තා වූ මාර්ගඵලයක සමාපත්තිය සම්බන්ධව මොන ලෝකෙ ගිනිගත්තත් බෑ. ඒ ඒකක් නේ කියන්නේ ඒත් ඒක ඒකාත්මීය භාවයටපත් වෙනවා. කාරණා හතර ඕක ඇත්තටම මේ හුඟක් මතු කරගත්ත ගැටි එක මොලින් හරි කමන්නේ මේ අර සෝකෝ සත්‍යවිද්‍යා විදර්ශන ඥානික පරිපන්ත ධර්ම හතයි බෝධන ධර්ම හතරයි විස්තර කරලා මම ඊ කාලේ කියන්නේ කියනකොට මට දැනෙනවා මේක නම් භාවනා හතර කොහොම අතගාම් කියන එක කතාව. අනක සාර්ථකතාවගේ දේශනාවක් ඒක හුඟ දෙනෙක් මේ පෙන්වන්න ඉදිරිපත් කරන්න හරි බයයි. මොකද හේතුව එක්ක සමතේ මල්ලන්නේ නැත්නම් මේ කතාව වල. මේකෙදි පෙන්වනවා සමත විපස්සනා කියන්නේ දානෙවත් පුළුවන්. ඒවා දක්වම යනවා. එනකම් මේ සමතේ සමාධිය ගන්න පුළුවන්. හැබැයි ඒකේ දානෙමයි හිත වෙන මොනම දෙයකින්වත් බෑ අපි කියනවා ත්‍යාගානුස්සතිය කියලා. තමයි මේක හොඳ වටිනා. ඒකෙදි පෙන්නනවා මේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ සද්ධාතිස්ස කියලා ගමන කුමාරක මල්ලි සම්බු කෙවි එයා තමයි වැඩිම කාලයක් ලංකාවේ වැඩි කෙරේ ආත්ම බෞද්ධ ස්ථාපන ස්ථාන හැදුවේ. දවසක් ගැලල්ලක් මැදලා ආපහු එනකොට පැතිරු කොටු වෙනවා. කොටු වෙනකොට කොහොම හරි Taman ළඟ එදා දවසට බක්මුලක් තියෙනවා. ඊට පස්සේ මුළු දවසම පයින් ඇවිත් නෑ. පස්සත් ඉඳලා මේ මම හිතන්නේ නම් මම මට කිව්වේ දෙහෙමයි කියන්න ගන්න විදිහ නෑ නේද ආපු ගමන් කියන්නේ ඒක කියන්නේ ඒක කියන්නේ දෙන්නත් නෑ නතු දැක ගන්න මේ විතරෙන් පැතිරෙන්නේ එනර්ජි එකේ විතරයි කොහොමද අර තිබුණේ එකම දාන එක අරගෙන ඉතරම ඊළඟ දවසේ ගමන් කරපුවා ඉන්න පුළුවන් රාජධානීට එනකොට මගදී තාමත් සිල්ලන්ත වනස බණවාසී ස්වාමීන් වහන්සේ නමකට අර දාන පාස්තු දුන්නා දාන ප්‍රතික් පූජා කළා මේ තේරෙනවා මේ කරුණක හැටියෙන් තේරලා තියෙනවා මොනවා අතර රහතන් ආසනවා ඒක හිතේ වැඩිලා තියෙනවා මම මෙතෙක් කළා කොච්චර මෙහෙර කියලා හරිලා කාට දන් දුන්නොත් මෙයා තමයි කන්න තුන බක්තියේ දුන්නා විතර අතුටක් ඇති වෙලා නැහැ කියලා මරණ මොහොතේදී ඒක තමයි කීපස් කරන්නේ. මේ යුදදනාවේ කියන වනාන්තරයේ යුදදනාව දැන් අද නම තියෙන යුදදන යුදදනාවේ හතරමං අසමංගුනේ යුදදනාවට තමයි අංගසේ නැවත තමයි අස්තේ. මේ යෝත්සාගේදී දුර්ගනස්ස කවදාවත් මේ සංජයනෝදී කවදාවත් නැහැ. මේ අවස්ථාවේ තිබිච්ච ඒවා මේම ආහාර නෙවෙයි. මේ සාමාන්‍ය මොකද අපෙන් දෙතුනවා. මේ අවස්ථාවේදී හිතුවා මම සංගයට නොදීකාපු දවසක් මේ අද සංගයෙන් මේ මේ ආහාරකට දීලා සතුටු වෙන්නේ. ඒක පුවගති වේදී මහරහතන් වහන්සේ නම ප්‍රාතින් ඇති. පුවගති වේදී තියෙන මේ යහපැලීම. ආතින් වඩලා මේ අවස්ථාවේදී වඩිනකොටම බොහොම ප්‍රසිද්ධපත් විහාරයකම තමගේ කොටස පූජා කරා. පූජා කරනකොට මේ පංජාබිරේ කොටසත් පූජා කළා. ඊට පස්සේ අපේ දෙහිම කකුල ලේවදා මේ දුර්ගම්බන්නේ. ඊට පස්සේ අත්විලෙන් කොටස දෙන්න කියලා තමයි කියන සංඥාවක් තමයි දෙන්නේ කියලා අත්විලෙන් දෙ කොටස. දීලා ප්‍රීතිය බුදුමෙහි ප්‍රීතියක් වෙනවා. ඒ අවස්ථාවේ රහතන් වහන්සේ ගුණගුණ දෙවියන් 500ක් මහරහතන් වහන්සේලා සමග දැන් වළඳනවා. ඉතුරු කොටස ආකින් එවුවා කියලා. අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේලා තීකණන් මහරජ වෙන්නේ. පුදුම දුක්කර දානයක් මේ ඔබ දීලා තියෙන්නේ. ඒක දිහා කිව්වේ වොත්සම්පුපට්ඨානයේ පැත්තේ වෙනවා විදර්ශනාක් විදියට ආය මොකොත් නෑ කිසිම වෙන දෙයක් අත්දැක තමන් ජීවිතේ දාහේ සතුට විතරමයි. හොඳේ බෞද්ධ රාජ්‍යවල නමුත් ඒ කරන වෙන කිසි දෙයකට වැඩිය අන්නරයි අවස්ථාන වල සමාජ බිඳ වාදිකට වගේ දෙන්නේ ඉස්සන් ඒක තමයි කියන්නේ ඒක ඒකාත්මී භාවයට පත් වෙනවා. එතන දෙකක් නැහැ. ඒකමයි 100 100ක්ම හිතේ කියන්නේ. සමහර මතකයේ රෝමාන්ටිකලා තේරෙනවා. පරිසංක හයක් දීලා තියෙනවා. ඒකෙමයි එතනම ඊට වාක්‍ය දෙවෙනි වාක්‍යය විතර කියලා තියෙනවා. මේවයි ඉවත් වීම තමයි හොදාන කියන්නේ. මේ හය ඉවත් වීම තමයි හොදාන. ඊට පස්සේ වෙනම තියෙන ඊට කවුද කියන්නේ. ඒකත් හතරක් වෙනවා. ඒකත් හතරෙන් බොහොම දුරට දාලා කරනවා පස්සේ